භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං ති සමනුපස්සාමි යං ඒවං භාවිතං මහතෝ අත්ථාය සංවත්තති යතයිදම් භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ භාවිතං මහතෝ අත්ථාය සංවත්තති සසේති සද්ධාවන්ත පින්තුනි 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන පිළිවෙතින් පෙළ ගැසීම මූලික තේමාව කොටගෙන මුළු මහත් බෞද්ධ ලෝකයාම ප්‍රතිපත්ති මඟ පිළිබඳව ඉතා උනන්දුවෙන් ප්‍රබෝධමත්ව කටයුතු කරන අද දවසේහි වත්මන් බෞද්ධ ලෝකයේහි ප්‍රබෝධයේ පිණිස මහඟු මෙහෙවරක් ඉටු කරන බෞද්ධ නාලිකාව තුළින් බෞද්ධ ලෝකයා වඩා දැනුවත් කරමින් ප්‍රතිපත්ති මඟ මැනවින් පහදා දෙමින් බොහෝ දෙනා ධර්මානුධර්ම ප්‍රතිපත්තියට යොමු කරමින් අද දවසේ ක්‍රියාත්මක කරන සීල භාවනා වැඩසටහනෙහි සවස් භාගයේ ධර්ම දේශනාවයි මේ ආකාරයෙන් ආරම්භ වෙන්නේ. අද දිනතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ අංගුත්තර නිකායෙහි ඒකක නිපාතේ සඳහන් වෙන එක්තරා සූත්‍ර ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දක්වනවා නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මන්ති සමනුපස්සාමි යම් ඒවං භාවිතං මහතෝ අත්ථාය සංවත්ත මහණෙනි යමක් මනමින් පුහුණු කළහම යමක් මනමින් භාවනා කළහම මේ තරම් මහත් වූ අර්ථයක් සිද්ධ කරන තවත් ධර්මයක් මේ බුදු ඇසින් මම ලෝකයේ තුල දකින්නේ නැහැ මේ සිත තරම් චිත්තම් භික්කවේ භාවිතං මහතෝ අත්තාය සංවත්තති මහණෙනි මේ සිත ඒ තරම්ම මහත් වූ අර්ථය පිණිස පවතිනවා යමෙක් මනවින් භාවිතා කළොත් මනවින් පුහුණු කළොත් ලෝකය පිළිබඳව විනිවිද දක්නා වූ මහා ප්‍රඥාවක් ඇති තථාගතයන් වහන්සේ මේක වසර 2600කට ඉහතදී සියල්ල අවබෝධ කරගත් ඒ සර්වඥන් වහන්සේ සියල්ල විනිවිද දක්නා මහා බුද්ධ ඥාණයෙන් ලෝකය පරීක්ෂා කොට දේශනා කරනවා මහණෙනි යමක් මනවින් පුහුණු කළාම මහා යහපතක් සිද්ධ වෙනවා නම් මේ සිත තරම් අන්ධර්මයක් මම දකින්නේ නැහැ. ඒ තරම්ම යහපතක් සත්‍යයට ගෙන දෙනවා සිත ගැනවින් භාවිතා කිරීමෙන් පුහුණු කිරීම. භාවිතා භාවනා භාවිත කියලා කියන්නේ භාවනා කරන ලද. භාවනා කියලා කියන්නේ එහි නාම පදය, ඒ කියන්නේ වඩවනවා. භාවිත කියලා කියන්නේ වඩවන ලද. යමක් මනමින් වඩවන ලද්දේද එය සැපගෙන දෙනවා යහපතගෙන දෙනවා ඒ අතරින් මේ සිත ඉතා විශිෂ්ටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා අපි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට යෙදෙන්නේ එහෙම නැත්නම් පිළිවෙතින් සලකන්නේ එහෙමත් නැත්නම් පාරමී පුරමින් එහෙමත් නැත්නම් බෝධිපාක්ෂික ධර්ම සම්පාදනය කරමින් මේ දීර්ඝ දර්ශන වලින් අපි සිත් කරන්නේ එකම කර්තව්‍යය. ඒකමක්ද සිත සහ සිතුවිලි හඳුනාගෙන පුහුණු කිරීමයි. භාවනා කිරීමයි. මේ මුළු ධර්මානුධර්ම ප්‍රතිපත්තියම එකම භාවනා මාර්ගයක්. භාවනා කියන වචනේ තේරුම තමයි වඩවනවා. සිත සහ සිතුවිලි වඩවන්නට පුළුවන්. ඒ සඳහා අනුගමනය කරන ප්‍රතිපදාව ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. අද මේ සූත්‍ර දේශනාව අපි මූලික කරගත්තේ විශේෂයෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කුමක්ද? ඒ සඳහා යොමු වෙන පින්නතුන්ට පැමිණෙන බාධක මොනවද? ඒ බාධක අභිභවාගෙන ප්‍රතිපත්ති මාර්ගය තුල ස්ථාවර වෙන්නට පුහුණු කළා වූ සිත කෙතරම් ඉවහල් කරගන්නට පුළුවන්ද විශේෂයෙන් අදිස්ථානය සත්‍යක්‍රියාව වැනි කටයුතු හරහා අපට පැමිණෙන බාධක මැද පවත්වන්නට පුහුණු කළා වූ සිත ක්‍රියාවෙහි යොදවන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සහ ඒ පුහුණුව තුළ පැමිණෙන බාධක හඳුනාගෙන ඒ බාධක මැඩ පවත්වා ගන්නට භාවිත සිත යොදාගන්නේ කොහොමද කියන කාරණයයි අද ධර්ම දේශනාවේදී පින්තුන්ගේ අවධානයට අපි යොමු කරන්නට අදහස් කළේ. ධර්මාන ධර්ම ප්‍රතිපත්තියයි කියලා කියන්නේ තමන්ටත් අනුන්ටත් යහපත සිදු කළ හැකි තමන්ටත් අනුන්ටත් අයහපතක් නොවන ලෞකික හෝ ලෝකෝත්තර හෝ යහපත් ඵලයක් සාධනය කරගන්නට දරන උත්සාහය ඒ සඳහා පුහුණු කරන ප්‍රතිපදාව තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ලෝකෝත්තර පරමාර්ථයක් වෙන්නට පුළුවන්, ලෞකික පරමාර්ථයක් වෙන්නට පුළුවන්. ඒ කවර පරමාර්ථයක් හෝ සාධනය කරන්නට තමන්ටත් අනුන්ටත් හානි නොවේ. තමන්ටත් අනුන්ටත් යහපත සිදුවෙන ආකාරයෙන් යම් ප්‍රතිපදාවක් තුළින් ලෞකික ලෝකෝත්තර යහපත් ඵල ළඟා කරගන්නට පුළුවන් නම් ඒ ගමන් මඟට කියනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියලා. ඒ පිළිබඳව මම දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන්නට කාලය ගන්නේ නැත්තේ මේ කාල වකවානුවේ බෞද්ධ නාලිකාව තුලිනුත් අවශේෂ විද්‍යුත් මාධ්‍ය තුලිනුත් දිවයිනේ නොයෙක් පැන දේශනා කෙරෙන ධර්ම දේශනා තුලින් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කුමක්ද යන්න පිළිබඳව මේ වන විටත් බොහෝ දහම් කරුණු පින්නතුන් අසා දැනගෙන තියෙනවා. අද අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන පුද්ගලයාට පැමිණෙන බාධක හඳුනාගෙන ඒවා මැඩ පවත්වා ගන්නට පුහුණු කළා වූ සිත කෙසේ යොදාගත හැකිද කියන කාරණය පිළිබඳව. මුළු ලෝකයාම අනුසෝතගාමීව ගමන් කරනවා ඒ කියන්නේ පහළට ගලන ගංගාවක ඒ ජල කඳ ගලන අතට යනවට කියනවා අනුසෝතගාමී කියලා. ඒ ජල කඳ යන අතට ප්‍රතිවිරුද්ධ අතට යනවට කියනවා පටිසෝතගාමී කියලා. මුළු මහත් ලෝක සත්‍යයම ප්‍රතජන සියලු සත්‍යයම අනුසෝතගාමී මඟටයි නිරතව කටයුතු කරන්නේ. දීර්ඝ කාලයක් මුළුල්ලේ සසරෙහි අපි හැමදෙනාම ඒ අනුසෝත ගාමී මඟ ඇසුරු කරලා යම් කලකදී අපට වැටහෙනවා මේ මඟ පහසු වුණාට මේ මඟ සුදුසු නැහැ. ඒ සුදුසු නැත්තේ පහසුවෙන් ජල කඳත් එක්ක ගහගෙන ගියාට ගසාගෙන යන්නේ පහළටයි. වැටෙන්නට යන්නේ ප්‍රපාතයටයි. මේකෙන් මහත් වූ විනාශයක් අත්වේ. ගමන පහසුයි. උඩුගම් බලා යනවට වඩා පටිසෝත ගාමීව යනවට වඩා අනුසෝතී ගාමීව යන එක යම් පහසුවක්සේ අපට දැනෙනවා. ඇයි අපට පහසුවක් වගේ දැනෙන්නේ ජල කඳ විසින් අපේ નિરાයාසයෙන්ම පහළට ඇදගෙන යන නිසා. අමුතුවෙන් පිළිගන්නට යම් උත්සාහයක් ගත යුතු නැහැ. වතුර පෙවෙන්නේ නැතුව යම්තම් නහය රැක ගන්නට පුළුවන් නම් ඉතුරු ටික ජල කඳ විසින් ගසාගෙන යනවා. නමුත් මේ පහසෙන් ගසාගෙන ගියත් මේ මඟ අනතුරුදායකයි කියලා හඳුනාගත්තු තැනැත්තා ඒ ගමන් මඟ වෙනස් කරලා පටිසෝතගාමීව ඉහළට යන්නට උත්සාහවත් වෙනවා. එසේ ඉහළට යන්නට දරන උත්සාහයේදී පළමුවෙන්ම අපට විරුද්ධ වන කෙනෙක් ඉන්නවා. ඒ කවුද? අර මෙතෙක් වෙලා අපට පහළට යන්නට උදව් කරපු ජලකඳ. නමුත් ජලකඳ අපට විරුද්ධ වෙන්නේ මෙතනත්තා මට ප්‍රතිවිරුද්ධ වෙනවා. ඒ නිසා මම යන්න දෙන්නේ නැහැ උඩහට කියලා එහෙම හැඟීමකින් නෙමෙයි ජලකඳ අපට විරුද්ධ වෙන්නේ. එදත් ජලය ගැලුවේ පහළටයි අදත් ජලය ගලන්නේ පහළටයි හෙටත් ජලය ගලන්නේ පහළටයි ඒ යනාතට යනතා ජලය අපට සහාය වෙනවා හැබැයි අනෙක් පැත්තට හැරුණු ගමන්ම ඒ ජල කඳ ප්‍රතිවිරුද්ධාකාරයෙන් අපට හමු වෙනවා. මේක එක්තරා විශ්ව ධර්මයක්. මේක එක්තරා ලෝක ධර්මයක්. මේක එක්තරා ස්වභාව ධර්මයක්. අපි ඒක මනමින් හඳුනා ගන්න ඕනේ. එහෙමනම් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන්න පටන්ගත් තැන ඉඳලා කෙනෙකුට බොහෝ බාධක හමු වෙන්නට පුළුවන්. කෙනෙක් එතනදී පසුබට වෙන්නට පුළුවන්. කෙනෙක් එතනදී කුපිත වෙන්නට පුළුවන්. කෙනෙක් එතනදී අනුන්ට චෝදනා කරන්නට පුළුවන්. ඇයි මෙහෙම වෙන්නේ? අපි මේ තරම් හොඳින් කටයුතු කරන්න හදනකොට ඇයි අනිත් අය අපට බාධා කරන්නේ? ඇයි මේ මිනිස්සුන්ට හොඳ නරක තේරෙන්නේ නැත්තේ? අපි මේ තරම් ධාර්මිකව කටයුතු කරන්න උත්සාහ කරලා මේ මිනිස්සු ඇයි අපට බාධා කරන්නේ කියලා බොහෝ දෙනා මෙතනදී වික්ෂිප්ත වෙනවා, ගැටෙනවා, හැපෙනවා යම් යම් මානසික පීඩාවන්ට ලක් වෙනවා. නමුත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ශක්තිවත් ස්ථාවරව පවතින්නට නම් පුද්ගලයා හඳුනාගත යුතුයි මේ පැමිණෙන බාධක ස්වභාවිකයි. එයි අපි අනිත් පැත්තට හැරුණේ. අපි අනිත් පැත්තට හැරෙනකොටම පහළට ගසාගෙන යන දේ අපට මුහුණට මුහුණලා ප්‍රතිවිරුද්ධ ධර්මයක් හැටියට හමු වෙනවා. එහෙනම් විරුද්ධ වීම නොවේ ගැටීම නෙමේ හිතනරක් කර ගැනීම නෙමේ චෝදනා කිරීම නෙවෙයි අවශ්‍ය වෙන්නේ බාධකේ ප්‍රමාණය හඳුනාගෙන එය විනිවිදගෙන මා යන ගමන ඉදිරියට යා යුත්තේ කෙසේද කියන කාරණය මනවින් අවබෝධ කර ගැනීමයි අත්‍යවශ්‍ය වෙන්නේ. එනිසා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන හැම දෙනා විසින්ම බාධක හමුවේදී දොස් නැකීම පළක් නැහැ. බාධක හමුවේදී පසුබට වීම Tamanගේ ගමන් මගට බාධාවක් වෙනවා. බාධක හමුවේදී කුපිත වීම Tamanගේම මනස කෙලසලා Taman ප්‍රතිපත්ති මාර්ගයෙන් පහළට යනවා. ඒ නිසා පැමිණෙන බාධකේ කුමක් වුවත් එය හඳුනා ගන්නට පුළුවන් නොව අභිපවා යන්නට පුළුවන් ප්‍රතික්ෂේප කළොත් ගැටුනොත් ඒ නිසාම අපි ප්‍රතිපත්ති මාර්ගයෙන් ගිලිහි ඇද වැටෙන්නට පුළුවන්. කෙනෙකුට ප්‍රතිපත්ති පුරද්දී මේ පැමිණෙන බාධක ක්‍රම තුනකින් Taman වෙත පැමිණෙන්නට පුළුවන්. පළවෙනි එක තමයි සබඳහම හරහා බාධක එන්නට පුළුවන්. දෙවෙනි එක තමයි පුද්ගලයන් හරහා අපට බාධක එන්නට පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි Tamanගේම මනස හරහා බාධක පැමිණෙන්නට පුළුවන්. සබඳහම හරහා පැමිණෙන බාධක කියලා කියන්නේ ගම් වතුර ගැලීමෙන් මුහුද ගොඩ ගැලීමෙන් අවුෙන් වැස්සෙන් පින්නෙන් ඒ වගේම රෝග පීඩාදීන් වසංගත වලින් මේ නොඑක් දේවල් වලින් අපි යන ගමන් මගට යම් යම් බාධක පැමිණෙන්නට පුළුවන් පුද්ගලයා නැනවින් මේ බාධක හඳුනා නොගත්තොත් අනේ වැස්ස නිසා සිල් ගන්නෙන්න බැරි අද ගම් වතුර නිසා අපට භාවනාවට සම්බන්ධ වෙන්න බැරි වුණා ඊයේ රාත්‍රියේ නිදිමරපු නිසා උදේ හොඳටම නිින්ද ගියා. ඒ නිසා මට අද පන්සල් වෙන්න බැරි වුණානේ. මෙසේ සබා දහම හරහා පැමිණෙන විවිධ බාධක නිසා Taman වඩන ප්‍රතිපත්තිය කලකදී අපහැර දවන්නට ඉඩ තියෙනවා. යම් කිසි කෙනෙක් නුවණින් හඳුනාගත්තොත් ඒ බාධක අභිභවාගෙන ඉදිරියට ශක්තිමත්ව ගමන් කරන්නට ඒ තැනට සමත් වෙනවා. ඊළඟට දෙවැනි බාධකය තමයි පුද්ගලයන් හරහා Taman වෙත පැමිණෙන බාධක. පුද්ගලයන් හරහා කියලා කියන්නේ මම අර කිව්වනේ ජල කඳේ පහළට ගසාගෙන ගිහින් පටිසෝත ගාමීව මග වෙනස් කරපු ගමන්ම බාධා කරන්නේ මෙතෙක් උදව් කරපු ජල කඳ. අන්න ඒ වගේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිෙහි ගමන් කරන්න පටන් ගන්න ඉඳලා අපි ළඟම ඉන්න අයගෙන් බාධා පැමිණෙන්න පුළුවන්. බිරිඳගෙන්, සැමියාගෙන්, දරුවගෙන්, අම්මා තාත්තගෙන්, ඥාතියගෙන්, අසන්නසියගෙන් මේ ඕනෑම කෙනෙක් කරහා බාධකයෙන්නට පුළුවන්. නමුත් ඒ බාධකයේදී Taman කුපිත වෙලා ඒ අය සමග ගැටුම් නැති කරගන්නවා නම් අනුන් නෙමේ ප්‍රතිපත්තියෙන් පිරෙන්නේ Tamanමයි. ඒ නිසා ඒ බඳු බාධකයකදී කුපිත වීම කලක් නැහැ කියලා මම සිහිපත් කළේ ඒ නිසායි. අපිට එතනදී හඳුනා ගන්නට වෙනවා බාධකයේ පැමිණෙන රටාව මොකක්ද කියලා. හඳුනාගෙන ඒ මැඩ පවත්න්නේ කොහොමද? ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා බුද්ධිමත්ව නුවණින් මෙලෙහි කොට බලන්නට සිද්ධ වෙනවා. ඒ බාධක පැමිණෙද්දී අපට සමහර බාධක නොසලකා හැරලා යන්නට පුළුවන්. හැබැයි සමහර බාධක නොසලකා හැරලා යන්නට බෑ. ඒවා පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. සමහර බාධක ප්‍රඥාවෙන් හඳුනාගෙන ඈතර වෙන්න සමහර බාධක හඳුනාගත්තා කියලා විතරක් මදි සුදුසු තැන මගහැර යන්නට. උදාහරණයක් හැටියට ගත්තොත් තමන් වඩන ප්‍රතිපදාවට තමන්ගේම නිවසේ යම් කිසි කෙනෙක් බාධා පමුණුවන අවස්ථාවකදී බහින්වත් වෙලා ගැටුමක් ඇති වෙන්නට යනවනම් හෙට උදේ සිල් ගන්නට යන්න තියෙනවා හෙට උදේ භාවනා වැඩසටහනට යන්න තියෙනවා රාත්‍රී මහා ගැටුමක් ආරවුලක් ඇති වෙන්නට යන්නේ එහෙම තැනකදී තවන්ට වැටහෙනවා නම් දිගින් දිගට කතාවට පැටලුනොත් මේ தත්ත්වය උත්පන්න වෙලා බරපතල தත්ත්වයක් ඇති වෙන්නට පුළුවන් මේ මොහොතේ තමන්ට දරාගෙන ඉන්න තත් ශක්තිය නැතිනම් වඩා සුදුසුයි ටික වෙලාවක් මගහැර හැරීම. හැබැයි මගහැරීම ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි. ඒ తాවකාලිකව Tamanta එයට ඔරොත්තු දෙන්නට තරම් ශක්තිය නැතිනම් ඒ බඳු තැනකදී මගහැර යාම සුදුසුයි. උදාහරණයක් හැටියට කියනවා නම් යම් ප්‍රවාහයක් පහළට ගලාගෙන යනකොට Tamanta මැඩගෙන යා හැකි දෙයක් හමු වුණොත් ඒ ගසාගෙන යනවා. හැබැයි ජලකඳට ගසාගෙන යන්නට බැරි ගල් පර්වතයක් වැනි දෙයක් හමු වුණොත් ජලකඳ මොකද කරන්නේ? එතන තරමක් රැස් වෙලා ඊට පස්සේ වඩාම පහසු තැනින් ගලාගෙන යනවා. අපි හිතමු ලොකු ගල් පරයක් මුණ ගැහුණොත් ඒ විදිහට පහසු තැනක් හොයාගන්නට බෑ එහෙමනම් ඒ ගල් පරය මගහැරලා වෙනත් මගක් තෝරා ගන්න. හැබැයි ජල කඳ අඛණ්ඩව මුහුදට යනවා. හඳුනා මේ ස්වභාව ධර්මයේ න්‍යාය හඳුනා ගන්නා කෙනෙකුට මගහැර යා යුතු තැන කොතනද අභිභවා යා යුතු තැන කොතනද එරෙහි විය යුතු තැන කොතනද නිහඬ විය යුතු තැන කොතනද සාකච්ඡා කරලා තීරණයකට එළඹිය යුතු තැන කොතනද අනෙකා සියලුට අවශ්‍ය විය යුතු තැන කොතනද නැමෙමින් හඳුනා ගන්නවා හැම සිත්සේම අනුකම්පාවෙන් කටයුතු කරන්න කියන කැටුම්ම තියෙනවා. මෙතනක හරියට සුදුසුකමක් හැබැයි අවධානයෙන් අවනත වෙන්නට ඕන තැන Taman අවනත වෙන්න. ඒ නිසා අපට හොඳම ආදර්ශය බුදුරජාණන් වහන්සේගේ චරිතය. උන්වහන්සේ ආලවක යක්ෂයා දමනය කරත් කියන විදිහට කටයුතු කළේ. ශ්‍රමණය වහාම නික්මෙව කියලා කියනකොට උන්වහන්සේ නික්මුණා. සමනේ වහාම ඇතුළට එව කියනකොට තථාගතයන් වහන්සේ පොඩි දරුවෙක් වගේ ආපහු ඇතුළට නැවත සමනේ වහා නික්මෙව. එතකොට බුදුරජාණන් වහන්සේ නික්මුණා. මේව තුන්වතාවක්ම ආලවකයාගේ අනත බුදුරජාණන් වහන්සේ කී කරුණා. හැබැයි හතරවෙනි වතාවේ නැවත සමනේ නික්මව කියනකොට බුදුරජාණන් වහන්සේ නික්මුනේ නැහැ. මෙතෙක් මම ඔබ කිව් දේ කළා දැන් මම නික්ම යන්නේ නැහැ ඔබට කළ හැකි දෙයක් තියෙනවා නම් කරන්න අන්න බාධක මැඩ පවත්වන්නට සහ අනේකා තුල අවබෝධය ජනිත කරන්න අනේකා Taman වෙත නතු කරන්නට Taman යන ගමන් මතට අනේකා යොමු කරන්නට අවස්ථාවෝචිතව ක්‍රියාත්මක වෙන්නේ ප්‍රඥාවෙන් අන්නේ ආකාරයෙන් ඊළඟට තව සමහර තැන්වලදී බුදුරජාණන් වහන්සේ කෙසේවත් අනුකූල නොවුණු අවස්ථා තියෙනවා. තව සමහර තැන්වලදී බුදුරජාණන් වහන්සේ ඒ කියන කාරණයට අනුකූල වෙනු අහුම්කම් දුන්නු අවස්ථා තියෙනවා. දැන් බලන්න තථාගතයන් වහන්සේ තමන්ගේ ගිහි කල පුත්‍රයා වූ සාහල කුමාරයා පැවිදි කළා. පැවිදි කලින් පස්සේ බොහෝම කලබල වෙච්ච සුද්ධෝදන රජුගේ ඇවිල්ලා කියනවා ස්වාමීනි මෙහෙම වැඩ කරන්න එපා ඊට පස්සේ. මෙහෙම කරලා සාසනය පවත්වන්න බැහැ. ඒක බොහෝ දෙනාගේ අපවාදයට හේතු වෙනවා. මේ දරුවෝ සෙනෙහස කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඒ නිසා ස්වාමීනි මෙහෙම කරන්න එපා. මීට පස්සේ දරුවන් පැවිදි කරනවා නම් අම්මා තාත්තගෙන් අනිවාර්යෙන් අවසර අරගෙන මිස පැවිදි කරන්න එපා. බුදුරජාණන් වහන්සේ ඒක නොසලකා හැරියේ නැහැ. කාගේ යහපත පිණිස පතහාගතයන් වහන්සේ ඒට අවනත වුණා. එය ශික්ෂාවක් හැටියට වික්ෂූන් වහන්සේලාට අනුමත කළා. මෙන්න මේ විදිහට සමාජය තුල ගුණධම් වඩනකොට ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙනකොට විවිධ බාධක පැමිණෙනවා විවිධ විරෝධතා පැමිණෙනවා ඒ විරෝධතාවය නොසලකා හරින්න සුදුසු එකක්ද එය එකඟ වෙන්නට සුදුසු එකක්ද එය මගහැර යන්නට සුදුසු එකක්ද එය ඉවසන්නට සුදුසු එකක්ද කියලා අවස්ථාවෝචිතව හඳුනාගත්තොත් ඒ පුද්ගලයාට බාධක මැඩ පවත්වාගෙන ඉදිරියට යන්නට ශක්තිය ලැබෙනවා. මේ විදිහට සබාධමෙන් පැමිණෙන බාධකත් පුද්ගලයන් හරහා පැමිණෙන බාධකත් අපට එක්තරා ප්‍රමාණයකින් හඳුනා ගන්නට පුළුවන්. හැබැයි හඳුනා ගන්නට දුෂ්කරම බාධකය තමයි කුමක්ද? Tamanගේ මනස තුළින් පැමිණෙන ක්ලේශ බාධකය. ගුණධම් වඩන්නට පටන් ගත්ත තැන ඉඳලා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුහුණු කරන්න පටන් ගත්ත තැන ඉඳලා Tamangeම මනස හරස් වෙනවා. ඉතින් Tamanව පටන් ගත්ත වැඩේට Tamanම හරස් වෙන්නේ ඇයි? දීර්ඝ කාලයක් අපේ මනස අපි පුහුණු කරලා තියෙන්නේ දහම් මඟට නොවේ. රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මාන්නය, ආත්මార్థකාමීත්වය මේ වගේ පාප ධර්මයන් තමයි දීර්ඝ කලක් අපේ මනස තුල අපි පළපදියම් කරගෙන තියෙන්නේ. දීර්ඝ කාලයක් පදිංචි කරපු අය එළියට ඇදලා දාලා වෙනින් අය පදිංචි කරන්න උත්සාහවත් වෙනකොට මුලින් පදිංචි කරපු අය ගැටුම් ඇති කරනවා. මනස තුලත් ඒ ආකාරයෙන් සිදුවේ. හැබැයි රාග, ද්වේෂ, මෝහ ආදී කෙලින්ම මතුවෙනකොට ධර්මානුධර්ම කොටස් එකට ඉඳ දෙන්නේ නැහැ. යටපත් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වංචක ධර්ම විදිහට ඒවා විවිධ බොහුණු වලින් මතුවෙන ගුණධම් වගේ උපදහම් වගේ කෙලෙස් ධර්ම අපේ මනසේ රජ කරන්න පටන් ගන්නවා. ගුණධම් වල ස්වરૂපයෙන් කාම ධර්මයේ අපේ මනසේ රජ කරන්න පටන් ගන්නවා. උදාහරණයක් හැටියට අපි හිතමු මේ කාලවකවානුවේ යම් කෙනෙක් දන්සලක් දෙන්නට ආරම්භ කරනවා. දන්සල් දෙන එක හොඳ වැඩක්. අපි දන්සලක් දෙන ඔයගොල්ලෝ උදව් කරන්න කියලා අනිත් අයට කියනවා. අනිත් අය ප්‍රතික්ෂේප කරනවා. දැන් මොකද වෙන්නේ? අර අය සමග ගැටමක් ඇති කරගන්න, චෝදනා කරන්න, විග්‍රහ කරන්නට, ඒ අය සමග වෛරයක් ඇති කරගන්නට ඊයම හේතුවක් කරගන්නවා, පදනමක් කරගන්නවා. දන් දෙන එක හොඳ වැඩක්. හැබැයි දන් දෙන්නට ගිහිල්ලා අනිත් අය සමග ගැටෙන එක හොඳ වැඩක් නෙමෙයි. නමුත් Tamanට හිතෙන්නේ මේ තරම් මේ ලැබෙනා වූ සම්බුද්ධත්ව ජයන්තියේදී දානයක් දෙන්න හදනකොට දන්සලක් දෙන්න හදනකොට ඒකට විරුද්ධ වෙන අසත්පුරුෂයෝ ඉන්නවද? ඇයි එහෙම කරන්නේ? දැන් මේ ස්වરૂපේ මොනවද මේ Tamanගේ මනසේ මතුවෙන්නේ? ද්වේෂය නැමැති පාප ධර්මය, පටිඝය නැමැති පාප ධර්මයේ Tamanටත් හොරා සම්බුද්ධත්වයන්තිය සැමරීමක් වගේ මතුවේ එන්නට පුළුවන්. තමන්ට හිතෙන්නේ මේ දන් දෙන්නට තියෙන කැමැත්තයි මතුවේ. තමන්ට හිතෙන්නේ මේ දන්සල පවත්වන්නට තියෙන කැමැත්තයි මතුවේ. තමන්ට හිතෙන්නේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි මතුවේ. හැමෝම ගුණධහමට යොමු කරන්න තියෙන උනන්දුවයි මේ මතුවෙන්නේ වගේ තමන්ට හිතෙනවා. හැබැයි මේ මුහුණුවරින් අවසානයේ මතුවලා තියෙන මොකක්ද ලෝකයා කරන දේ අනුමත නොකරන තමන්ට ඕන දේ ලෝකයා විසින් කළ යුතුයි කියන මේ මතය තුළ පිහිටලා තමන් රුචි දේ නොවනකොට ඒ සමග ගැටෙන ද්වේෂය, පටිඝය තමන්ගේ මනස තුළ උත්පන්න වෙනවා. නමුත් තමන්ට තේරෙන්නේ මේ සිද්ධ වෙන්නේ හානියක් කියලා. ඊළඟට තව සමහර කෙනෙක් අපි හිතමු අනුන් කෙරෙහි බොහොම කරුණා මෛත්‍රියෙන් කටයුතු කරනවා. කරුණා මෛත්‍රියෙන් කටයුතු කරන කෙනෙක් සතෙකුට හිංසා කරනවා දකින්නකොට තව පිරිසක් ඒ තනත්තාගේ මනසට මොකක්ද ඇති වෙන හැඟීම. අර හිංසා කරන මිනිසුන් පිළිබඳව ප්‍රබල දේශය නොමනාපයක් ඇති වෙනවා. අපේ රේරුකාණේ සම්බුදුල මහානායක හඳුරුත් හැදිරි කරනවා සත්තුන්ට අභිනදානය දෙන්නට උත්සාහවත් වෙනවා. ඒක හොඳයි. හැබැයි සත්තුගේ ජීවිත බේරන්න ගිහිල්ලා මිනිස්සුන්ට වෛර කරනවා. එතකොට සතාගේ ජීවිතේ වේලන්න යනවා මිනිස්සුන්ට වෛර කරනවා. එහෙනම් මොකක්ද ඒ කරුණාව? මොකක්ද මේ මෛත්‍රිය? අවසානයේ අපටත් නොදැනීම කරුණාව වගේ මෛත්‍රිය වගේ සත්ව අනුකම්පාව වගේ අපේ මනසේ තව කෙනෙක් කෙරෙහි තව කෙනෙක් කරන කටයුතු කෙරෙහි අපේ මනසේ නොමනාපය මතුවෙන්නට පුළුවන්. මෙන්න මේ විදිහට පින්නතුනේ නොඑක ආකාරයෙන් අපේ මනස තුල ප්‍රතිපස්ති පුරනකොට කෙලෙස් ධර්ම මතුවෙනවා වංචක ධර්ම හැටියට. මේවාට වංචක ධර්ම කියලා කියන්නේ අනුන් රවටන නිසා නෙමෙයි, තමන්ම රවටෙනවා. මොකද්ද කියලා හඳුනා ගන්න බැරුව. ඊළඟට මෙහෙම හිතමු යම් කෙනෙක් භාවනා කරමින් ගුණධම් වඩමින් ඉන්නවා. ඒතනත්තාට හිතෙනවා අහවල් විහාරස්ථානයේ වන්දනාවට මම ගිහිල්ලා නැහැ. අහවල් දිහා පෙරහරක් තියෙනවා. අහවල් දිහා මේ මේ විදිහේ උත්සවයක් තියෙනවා. අපිත් එහෙයා. මෙහෙම හිතනවා. දැන් මේක පුණ්‍යකාමී හැඟීමක් වගේ සමන්ද වැටහෙනවා. හැබැයි මොකක්ද මේ වතුන්නේ? පිළිස්ස දකින්නට නොයෙකුත් අලංකාර දේ දකින්නට විවිධ විචිත්‍ර ස්ථාන දකින්නට තමන්ගේ මනසේ තියෙන කාම ඡන්දයම කුසල මූලයක් හැටියට මනසේ වතුන්නට පුළුවන්. මේවා ඉතා සූක්ෂම ආකාරයෙන් මතුවෙන්නේ පෞකම් කරන අසත්පුරුෂයින්ට වංචක ධර්ම හැටියට නෙවෙයි මතුවෙන්නේ. කෙලින්ම කෙලස් ධර්ම හැටියට මතුවෙනවා. හැබැයි ಗುಣධම් වඩන කෙනා ඒ ක්ලේශ ධර්ම වලට ඉඩ දෙන්නේ නැති වෙනකොට ඒවා යටපත් කරනකොට විවිධ ස්වરૂපයෙන් වංචක ධර්ම හැටියට මතුවෙනවා. තමන්ගේ මනසේ පහළ වෙන ක්ලේශ ධර්මයන්ගේ ස්වરૂපය නුවණින් හඳුනා ගන්නට සමත් නොවුනොත් ඒ තනත්තා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් පිරිහෙනවා වැඩි කාලයක් ඒ තුළ පවතින්නට සමත් වෙන්නේ නැහැ. එළඹෙන්නා වූ මේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන ආරම්භ කළා වූ මේ ප්‍රතිපත්ති මාර්ගය ජීවිතාන්තයේ තෙක් නිවන් දක්නාතෙක් අඛණ්ඩව පවත්වාගෙන යන්නට නම් පුද්ගලයා මේ බාධක පැමිණෙන ආකාරය මනමින් හඳුනා ගන්න ඕනේ. සබා දහමින් බාධක පැමිණෙන්නේ කෙසේද පුද්ගලයන් හරහා බාධක පැමිණෙන්නේ කෙසේද Tamanගේ මනස තුළින් බාධක පැමිණෙන්නේ කෙසේද ගුණධම් වලින් පිරිහිච්ච ඕනම කෙනෙක් එක්ක කතා කරලා බලන්න Tamanගේ දෝෂයක් කියනවද කියලා Tamanගේ දෝෂය නෙමෙයි කියන්නේ Tamanට කෙලෙස් මතුවෙච්ච බව නෙමෙයි කියන්නේ අහවලුන් නිසා අහවලුන් නිසා මට ගුණධර්ම පුරන්නට බැරි වුණා මට සිවුරු හැර යන්නට සිද්ධ වුණා කියලා තමයි කියන්නේ අනුන් තමයි ඒකට සාධකයේ හැටියට එහෙම නැත්නම් ඒකට වගකිව යුත්තා හැටියට හඳුනාගන්නේ. නමුත් Tamangeම මනසේ මතුවෙන ක්ලේශ ධර්මයට Taman මුලා වෙන්නට පුළුවන්. ඒ නිසා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුහුණු කරන හැම දිනම මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා. ඊළඟට පින්නතුනේ මේ බාධක අපි වැඩ පවත්වා ගන්නේ කෙසේද? දැන් අපි මුලින්ම සඳහන් කළා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යනු ලෞකික හෝ ලෝකෝත්තර හෝ යහපත් ඵලයක් Tamanටත් අනුන්ටත් හානියක් නොවේ සාධනය කරගන්නට යමෙක් උත්සාහවත් වෙනවද ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි ඒ පිළිවෙත් මගට යොමු වුණු තැන තමන්ට බොහෝ බාධක පැමිණෙනවා ඒ බාධක තුන් ආකාරයකින් පැමිණෙන්න පුළුවන් සෝබා දහම හරහා බාහිර පුද්ගලයන් හරහා තමන්ගේ මනස හරහා මේ බාධක හඳුනා ගත්තහම කොහොමද අපි මේවා වැඩ පවත්වා ගන්නේ වෙනතුනේ බාධක ඉදිරියේදී කඩා වැටෙන්නේ නැතුව ටිකෙන් ටික ශක්තිමත්ව නුවණින් මෙනෙහි කරලා අර මා මුලින් කිව්ව ආකාරයට තන නොතන හඳුනාගෙන මේ අභිභවාගෙන යා යුතුද සකලකා හරිය යුතුද මේ මඟ හරවාගෙන යා යුතුද මෙතෙන්දී අවනත විය යුතුද මෙතෙන්දී දැඩි විය යුතුද කියලා සුදුසු හැද සුදුසු කාරණය හරියට හඳුනාගෙන ඒ අනුව පිළිපැදීමෙන් අපට සිතින් සිට අපේ ගමන් මඟ ඉදිරියට යන්නට පුළුවන්. කාලයක් මෙසේ පුහුණු කරනකොට අපි පුහුණු කරන ගුණධමම අපි පුහුණු කරන කුසලයම අපට උදව් වෙනවා අර බාධක මැඩ පවත්වා ගන්නට. ඒක බුදුරජාණන් වහන්සේ දක්වනවා වාසනා ගුණයයි. සසරේ කුසල් කරලා කරලා තියෙන හුරුව නැවත කුසල් කරද්දී බාධක මැඩ පවත්වා ගන්නට සමන්ත උදව් වෙනවා. ඒ කුසල් කරලා තියෙන ඒ කුසල කර්ම විපාක අපට උදව් වෙනවා බාධක මැඩ පවත්වා ගන්නට. භාවනාව හැටියට අපට පුහුණු කරන්නට තියෙන්නේ මනසේ පහළ වෙන අසත් ධර්ම හඳුනාගෙන බැහැර කිරීමත් මනසේ පහළ වෙන සත්‍ය හඳුනාගෙන පුහුණු කිරීමත් ඒ අසත් ධර්ම හඳුනාගෙන බැහැර කිරීමත් සත්ධර්ම හඳුනාගෙන පුහුණු කිරීමත් නැවත නැවත යම් කිසි කෙනෙක් ප්‍රගුණ කරනවද ඒ භාවිත මනසම තවන්ත බාධක මැඩගෙන ඉදිරියට යන්නට ලොකු සවියක් වෙනවා යම් කිසි කාලයක් මෙතෙක් කාලයක් අපි මේ ආකාරයෙන් මනස එක්තරා ප්‍රමාණයකින් පුහුණු කරලා තියෙනවා දැන් මේ ධම්ම අසන්නේ මේ පිළිවෙතට අනුගත වෙන්නේ නිකම්ම නිකම් සසරේ කිසිම හුරු පුරුද්දක් නැති අය නෙමෙයි. දීර්ඝ කාලයක් මුළුල්ලේ ගුණ නුවණට මනස යොමු කරපු යම් කිසි හුරු පුරුද්දක් ඇති පිළිසකු. දීර්ඝ කාලයක් පාරමිතා දහම් වඩන්නට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුරන්නට සසරෙහි යම් හුරු පුරුද්දක් ඇති කරගත්තු අයයි මේ මගට මේ ආකාරයෙන් අවසීන වෙනවා. එහෙමනම් අපි පුහුණු කරලා තියෙන ප්‍රතිපදාවේ ශක්තියද භාවිත මම කරන අපට උදව් කරගන්නට පුළුවන් ඒ බඳු තැනකදී අවශ්‍ය නම් ඒ බාධක අභිවන්නට සත්‍ය ක්‍රියාවක් හැටියට ආධ්‍යාත්මික බලයක් හැටියට අර සියලු බාධක දැනලා අතීත කාලේ ගුණධම් වැඩි උතුමන් තමන්ට ලැබුණු බොහෝ බාහිර බලවේගයන් මැඩපවත් කළා දහම තුල අකණ්ඩව පවතින්නට සත්‍යක්‍රියාව උපකාර කරගෙන තියෙනවා. Tamangeම ආධ්‍යාත්මික ශක්තිය සවියක් හැටියට උපකරණයක් හැටියට ආරක්ෂක වළල්ලක් හැටියට භාවිතා කරලා තියෙනවා. මම මෙසේ කළ බව සත්‍ය නම් මෙය මෙසේ විය යුතුයි. පින්නතුන් අහලා ඇති බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේදී බොහෝම මෛත්‍රිය ප්‍රගුණ කරපු සාමාවතී කියන බිසව. ඒ සාමාවතී බිසව කෙරෙහි මාගන්ධියා කුපිත වෙලා රජු සාමාවතිය පිළිබඳව විදුවලා අවසානයේ රජු වැරදි විදිහට අවබෝධයක් ඇති කරගෙන සාමාවතිය ඇතුළු අර තමන්ගේ සේවක සේවිකාවන් පිරිස බිම නිදි කරවලා ඇතුන්ලවා පාගවලා විනාශ කරන්නට කටයුතු එතනදී සාමාවතිය කුමක්ද කළේ? Taman මෙතෙක් කාලයක් වැඩි ගුණ දහම් සිහිපත් කරලා අපි මෙතෙක් කාලයක් අනුන්ට හානි නොවන හැටියට Tamanටත් අනුන්ටත් යහපත සිදුවෙන හැටියට මෙත්සිත වැඩි බව සත්‍යයි. මේ සත්‍ය බලයෙන් මේ හස්තීන්ට අපිව පාදා යට කරන්නට ශක්තිය නොලැබේවා අපේ ජීවිත සුරක්ෂිත වේවා. මේ කරන කියන මේ බාධා කරන මේ හානි කරන මේ වරදි වැටහීම් ඇති කරගත්තු කිසිවෙක් කෙරෙහි වෛරී සිතක් ඇති කරගන්නේ නැතුව තමන් මෙතෙක් පුහුණු කරපු මෙත් සිතම ආරක්ෂක පහුර පවුරක් හැටියට තමන් වටා ශක්තිමත් කුලපගාරස්ස අවසානයේ හස්තී මෙහෙවන කිසිවෙක් ඉදිරියට ගිහිල්ලා පාගන්නේ නැහැ අන්තිමට රජුව කල්පනා කළා මිනිස්සු නිසාද දන්නේ පාගන්නේ නැත්තේ. ඒ නිසා බිම නිදි කරවලා උඩින් පැදුරු එලලා හස්තීන්ට පාගන්නට යොමු කෙරෙව්වා. ඒත් හැඟුනේ නැහැ. ඊතල වලින් විදින්නට උත්සාහ කළා. නමුත් ඊතල වලින් වැදිලා විනාශ වුණේ නැහැ. මේ විදිහට නොඑක් උපක්‍රම කරලා Tamanගේ ජීවිතයට හානියක් නොවේ සුරක්ෂිත කරගන්නට තමන් මෙතෙක් වැඩූ ගුණධමම ආරක්ෂක වළල්ලක් හැටියට සත්‍යක්‍රියාවක් හැටියට භාවිතා කරනවා. ඒ වගේම අනුන්ගේ යහපත පිණිසත් අපට ඒ සත්‍යක්‍රියාව භාවිතා කරන්න පුළුවන්. මේ ලංකාවේ වැඩි ඈතක නොවේ සිරිසංගබෝ රජතුමා එසේ තමන්ගේ රටවැසියන්ට පැමුණුණු විපත්වලදී තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය තමන්ගේ ප්‍රතිපදාව සත්‍යක්‍රියාවක් හැටියට භාවිතා කළා. දීර්ඝ කාලයක් වැස්ස නැතුව මහජනයා පීඩා විඳිනකොට රජු කල්පනා කළා මා වැනි කෙනෙක් රාජ්‍ය විචාර සමයේ මිනිසුන්ට මෙබඳු විපත් පැමිණීම සුදුසු නැහැ. නිසා මම රැකියම් සීලයක් තියෙනවා නම් මම රැකියම් ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒ ප්‍රයෝජනෙට ගත යුතු අවස්ථාව දෙයයි. ඒ නිසා රුවන්වැලිසෑය මළුවේ බිම දිගා වෙලා රජු අධිෂ්ඨානයක් කළා මම මෙතෙක් කාලයක් මේ ප්‍රතිපත්ති ආරක්ෂා කළ බව සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් වර්ෂාව ඇති වෙලා හැම දිනාම සුඛිත මුදිත විය යුතුයි. එසේ සිදු වෙන තෙක් මම මේ මළුවෙන් නැගී හිටින්නේ නැහැ. ඒ විදිහට අදිෂ්ඨාන කරගෙන ඒ මහසෑ මළුවේ වැතිරී ගත්තා. ඒ මොහොතේදී මුළු ලක්දිව පුරාම මහා වර්ෂාවක් ඇති වෙලා ලංකා භූමිය තෙමා හරිමින් මහජනයා සුවපත් කළ අර රජුගේ අදිෂ්ඨාන බලයේ එක්වන්නේ මෙන්න මේ විදිහට අනුන්ට පැමිණෙන විපත්වලදී අපට අපේ ආධ්‍යාත්මික ශක්තිය අපේ පුහුණු කළා වූ සිත භාවිත මනස අපට උදව් කරගන්නට පුළුවන් අනුන්ට පැමිණෙන විපත් බලකාලන්නට. Tamanගේ විපත් බලකාලන්නටත් අනුන්ගේ විපත් බලකාලන්නටත් ප්‍රතිපත්ති මඟට පැමිණෙන බාධක මැඩ පවත්වා ගන්නටත් තමන් සතු චිත්ත ශක්තිය තමන් සතු ආධ්‍යාත්මික ශක්තිය භාවිතා කරන්නට නම් අනිවාර්යෙන් කරුණු කිහිපයක් මනමින් හඳුනාගත යුතුයි. ඒ කොමත්ද මේ සත්‍ය ක්‍රියාවතදී අපි භාවිතා කරන්නට ගන්නා දේ සැබවින්ම සිදුවුණු දෙයක් වෙන්නට ඕනේ. සිදු නොවුණු දෙයක් පදනම් කරගෙන අපට ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඒ කියන්නේ අපි හිතමු මම අසවලාට මේ බඳු උපකාරයක් කළා. ඒ උපකාරයෙන් ඒ තනත්තා සුවපත් වුණා. එය සත්‍යයි කියලා අපි හිතනවා නම් ඒ තනත්තා සුවපත් වුණාද නැද්ද කියලා අපි හරියටම දැනගෙන තියෙනවා. මම උපකාරයක් කළ බව ඇත්තයි. නමුත් ඒ තනත්තා එකෙන් සුවපත් වෙලා නැත්තම් මගේ උපකාරයෙන් ඒ තනත්තා සුවපත් වුණා කියලා සත්‍යක්‍රියා කළාට ඒක පළදරන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම සිදු වුණු දෙයක් නොවන නිසා. එවනම් සත්‍යක්‍රියාවකදී පළවෙනි කාරණේ තමයි ඇත්තටම ලෝකයේ තුල සිදු වුණු දෙයක් වෙන්නට ඕන. දෙවෙනි කාරණය තමයි ඒක Tamanගේ අත්දැකීමක් වෙන්නට ඕන. හිත උදේ ඉල පායනවා ඒක සත්‍ය නම් මෙහෙම වෙන්න කියලා සත්‍යයක් ක්‍රියා කළාට ඒ තරම් ඵල දරන්නේ නැහැ. ඒක සබහා ධර්මයේ සිදුවීම. එම නෙමේ Tamanගේ මනසින් අත්දුරු කාරණයක් වෙන්නට ඕන. තමන්ගේ මනසෙන් තමන් හරියට හඳුනාගෙන අධ්‍යක්ෂ දෙයක් තමයි සත්‍යක්‍රියාවට පදනම් කරගන්නට පුළුවන් වෙන්නේ. පුබ්බේනිවාසානුස්සති ඥානය ඇති කෙනෙකුට නම් පෙර භවයේ අත්දකපු දෙයක් වුණත් ගන්නට පුළුවන්. හැබැයි එහෙම නැති අයට පෙර භවයේ දේවල් ගන්නට බෑ. මේ භවයේ දෙයක්මයි ගත යුත්තේ. ඊළඟට අනුන්සතු ගුණයක්. බුදුහාමුදුරුවෝ ළඟ මෙබඳු ගුණයක් තියෙනවා. එය සත්‍ය නම් මෙසේ වේවා. එහෙම සත්‍යක්‍රියා කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි ඒ අපි සිහි කරන බුදු ගුණය ගැන අපේ මනසේ අවබෝධයේ තියෙන පමණට තමයි ඒ සත්‍යක්‍රියාව පළදරන්නේ. බුදුහාමුදුරුවෝ ළඟ ගුණ තිබ්බ පමණට නෙමෙයි. ඒ මම සිහි කරන ගුණය මට කොතෙක් ප්‍රත්‍යක්ෂද? මම කොතෙක් හඳුනාගෙන තියෙනවද? ඒ පමණට තමයි අපේ ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගෙන්නේ. මනම් පළවෙනි කාරණය තමයි සත්‍ය වූ සිද්ධියක් වෙන්නට ඕනේ. දෙවෙනි කාරණය Taman විසින් අද්දුතු දෙයක් වෙන්නට ඕනේ. තුන්වෙනි කාරණය තමයි තමන්සේ තමන් සිහි කරන කාරණෙහි සිත පිහිටවාගෙන අවංකවම ඒ තුල මනස තහවුරු කරගන්න පුළුවන් වෙන්න ඕන සැක සංකා ඇති වෙන්නේ නැතුව. ඒ කියන්නේ අපි හිතමු මම මෙතෙක් කාලයක් පන්සිල් රැක්කා කියලා යම් කිසි කෙනෙක් සත්‍යක්‍රියා කරනකොට බොරුවක් නම් කියවුණාද දන්නේ කියලා සැක හිතෙනවා නම් ඒක තමන්ට සත්‍යක්‍රියාවකට යොදා ගන්න බෑ. එහෙමනම් ඒ සැකහිතන කොටස් ටික අයින් කරන්න අයින් කරලා මම ප්‍රාණඝාතයෙන් වැළකුණා. ඒක විතරනම් හරියට සිහි කරන්න පුළුවන් ඒක වෙන් කරලා ගන්න මම කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකුණා. ඒක විතරනම් තමයි සිහි කරන්න පුළුවන්. ඒක හරියට වෙන් කරගන්න. අන්න එහෙම Tamanට පැහැදිලිව වෙන් කරලා හරියටම නිගමනය කරන්න පුළුවන් කාරණේ Taman හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන එය සත්‍යක්‍රියාවට යොදා ගන්න ඕනේ. ඇයි එහෙම කරන්නේ? ඒ සත්‍යක්‍රියාවේදී මනස දෝලණය වුණොත්, චංචල වුණොත්, වික්ෂිප්ත වුණොත්, සැක ඇති වුණොත් එතන ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගෙන්නේ නැහැ. මනම් තුන්වෙනි කාරණය තමයි සැක සංකා නැතිව මනස පිහිටුවා ගන්නට පුළුවන් දෙයක් ඒ වෙත යොදා ගන්නට ඕනේ. හතරවෙනි කාරණය තමයි මේ සත්‍යක්‍රියාවෙන් තමන් කුමක්ද කරන්නට අපේක්ෂා කරන්නේ. බලාපොරොත්තු වෙන කාරණය පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරන්න ඕනේ. මේකෙන් රෝගයක් නිරෝගී කරන්නද මම මේ උත්සාහ කරන්නේ? ප්‍රතිපත්තියට පැමිණෙන බාධකයක් වළක්වන්නද උත්සාහ කරන්නේ? තව කෙනෙකුට යහපතක් කරන්නද උත්සාහ කරන්නේ? කොමත්ද තමන් මේකෙන් අපේක්ෂා ගන්නේ? අපේක්ෂා කරන කාරණේ පිළිබඳව තමන්ට හොඳ වැටහීමක් තියෙන්න මෙන්න මේ කරුණු හතර පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගත්තොත් යම් කෙනෙකුට තමන් සතු ආධ්‍යාත්මික ශක්තිය භාවිත මනස සත්‍යක්‍රියාවක් හැටියට බොහෝ බාධක මැඩ පවත්වන්නට භාවිතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ඒ සත්‍ය වශයෙන් සිදුවු දෙයක් වෙන්න ඕන. දෙවෙනි එක තමයි තමන් විසින් අත්දකපු දෙයක් වෙන්න ඕන. තුන්වෙනි එක තමයි එය අවංකව සිහි කළ හැකි සැකනති කාරණයක් වෙන්න ඕන හතරවෙනි එක තමයි Taman අදිස්ථාන කරන්ට යන ඉලක්කය පිළිබඳ පැහැදිලි ගැටීමක් තියෙන්න ඕන මේ කරුණු මනමින් පිහිටවාගෙන යමෙක් හරයට යම් සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන අදිස්ථාන කරනවා නම් එය ඒ ආකාරයෙන් සමෘද්ධිමත් වෙනවා කියන එක. තමන්ගේ ජීවිතයට පැමිණෙන බාධක අපට මඩින්නට පුළුවන් අන් අයට පැමිණෙන විපත් නඩ පවත්වන්නට පුළුවන් ලෞකික ලෝකෝත්තර බොහෝ යහපත් ඵල නෙලා ගන්නට අපට එය භාවිතා කරන්න පුළුවන් අපේ ජීවිතේ අපි ඒ ආකාරයෙන් බොහෝ අත්දැකීම් ලබලා තියෙන නිසායි අපි පිළිතුන්ට මේ විදිහෙන් පැහැදිලි කරන්නේ මේක කළ හැකි දෙයක් කියලා. මට මතකයි අපේ මෑණියන් අසනීප වෙච්ච එක් අවස්ථාවක අපි ඒබඳු සත්‍යක්‍රියාවක් කළා. මෑණියන්ට අක්මාවේ රෝගයක් මතුවලා අක්මාව ඉදිමිලා වෛද්‍යවරු තීරණය කළා ඉක්මනින් ශල්‍ය කර්මයක් කරලා ඉවත් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ජීවිතේ විනාශ වෙනවා. ජීවිතේ විනාශ වෙන්නට කලින් ශල්‍ය කර්මය කරන්න ඕනේ. නමුත් රෝගීන් වැඩි නිසා දින 4කට 5කට එහා දිනයක් තමයි ලැබුණේ. නමුත් රෝගීන් වැඩි නිසා එතෙක් රෝහල ඉන්නට බෑ. ගෙදර ගිහිල්ලා ඉස්තරියෙන් දවසේ ඇවිල්ලා රෝහල් ගත වෙන්නට කියලා. පස්සේ ඒ ඇවිදින් ගෙදර ඉන්න අතරතුරේ අපිට කතා කරලා කිව්වා අම්මා සනීපෙන් ඉන්නේ. ඒ නිසා පිරිස් ටිකක් කියන්නට වැඩියොත් හොඳයි. ඒ පිරිස් පජ්ජායනා කරන්නට වැඩම කළ අවස්ථාව ඇත්තටම අපට තේරෙනවා තව දින කීපයකට වඩා ජීවත් වෙන කටට මුළු ඇඟම ඉදිමිලා හුස්ම ගන්නට බොහෝම අපහසුයි. ඒ වෙලාවේ හැටියට අපිට කරන්නට අන් කිසිවක් නැහැ. ඒ නිසා ජීවිතේ નિસරු බව පැහැදිලි කරලා දීලා මරණයට හිත හදාගන්න හැටි අම්මට කියා දීලා නමුත් අවසාන උත්සාහයක් හැටියට අපේ ජීවිතය තුළ අපි පුහුණු කරපු යමක් පිළිබඳව සිහිපත් කරලා අපි සත්‍ය ක්‍රියාවක් කරමින් පිළිපදිහානය කරමු එහෙම පිරිත් දේශනා කරලා ආපහු ආවා දින කීපයකින් ගිහින් බලනකොට ඇඟේ ඉදුම්ම බහැලා අම්මට බොහොම පහසුවෙන් හුස්ම ගන්නට පුළුවන්. අම්මා කිව්වා බොහොම ලොකු පහසුවක් මට ඇති වුණා එදා පිරිත් කිව්වට පස්සේ. නැවත අර විදිහට පිරිත් සත්‍යයනා කළා රෝගය සුවපත් වුණා. નિયમિત දවසට රෝහල්ගත වෙලා වෛද්‍යවරුන්ට කාරණේ කිව්වහම වෛද්‍යවරු නැවතත් අර පරීක්ෂණ ටික මුලින්දම්ම කරලා අම්මව ගෙදර එවලා තිබුණා අම්මට එහෙම ලෙඩක් නැහැ. දැනට වසර 8ක් 10ක් විතර ගත වෙනවා නැවත කිසිදාක ඒ රෝගේ මෑණියන්ට මතුවේ නැහැ. මෙන්න මෙහෙම අනුන්ත යහපතක් කරන්නට අපට මේ වැඩූ සිත භාවිතා කරන්නට පුළුවන්. ඊළඟට ලෝකෙට යහපතක් කරන්නට මට මතකයි ඒ 2002 අවුරුද්දේ මහානියගයක් මතුවුණා ඒ කාලේ වතුර බෞද්ධ වලින් ගෙනහිල්ලා බෙදලා සත්තුන්ගේ මිනිස්සුන්ගේ ජීවිතය රැකගත්තා. මහා විපත් සමූහයක් ඇති වුණා. ලංකාව පුරාම වැහි පිරිත කිව්වා. ඒ වගේම දලදා ප්‍රදර්ශනය කළා. ඒත් වර්ෂාව ඇති වුණේ නැහැ. අපිත් කල්පනා කළා අපිත් යමක් කරමු කියලා අපි ටික දෙනෙක් එකතු වෙලා નિયમિત වෙලාවට මෙතෙක් කාලයක් ලෝකයාගේ යහපත වෙනුවෙන් අපි කරපු දේවල් මේ මේ යහපත් දේ අපි කළා ලොවට යහපත පිණිස. ප්‍රදර්ශනයේ පිණිස නොවේ. සිද්ධ වෙන්නට නොවේ අවංකවම අනුන්ට යහපතක් කරන්න මෙන්න මේ කටයුතු කළා ඒ බව සත්‍යයි ඒ සත්‍ය වලින් වර්ෂාව ඇති වෙලා ලෝකය රට සුවපත් වේවා කියලා අදිෂ්ඨාන කරපු මොහොතේ මහා ධාරාවේ පාත්‍රයක් ඇදලෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික වර්ෂාව ව්‍යාප්ත වෙලා අනිත් හැමදෙනාම කරපු මානසික උත්සාහය කුසල් දහම් ඒකට බෙහෙවින් බලපාන්නට ඇති අනිවාර්යයෙන්ම නමුත් අපිට අත්දැකීම තියෙනවා අපි අධිෂ්ඨානය කරපු මොහොතේ එය මනමින් ක්‍රියාත්මක වන ආකාරය. එනිසා අපි කොයි කාටත් Taman වැඩූ යම් ප්‍රතිපත්තියක් වෙතොත් Taman පුහුණු කළ යම් ශක්තියක් වෙතොත් Taman පෞකමකින් හරියට වැළකීලා හිටියනම් Taman අවංකව යම් කුසලයක යෙදුණනම් එබඳු දෙයක් සත්‍යක්‍රියාවක් හැටියට ක්‍රියාත්මක කරන්න පුළුවන් Tamanගේ අනුන්ගේ යහපත සඳහා. ඒ නිසා මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුහුණු කරද්දී Tamanට පැමිණෙන බාධක මැඩපවත්වා ගන්නට විශේෂයෙන් අපට පුහුණු කරන්නට පුළුවන් මෙතෙක් කාලයක් ප්‍රගුණ කළා වූ මනස. ඒ නිසා මේ වෙසක් පොහොය දිනේ අපි හැමදෙනාටම ඇති කරගන්න ඉතාම සුදුසු අධිෂ්ඨානයක් තමයි අදපටන් මම එක්තයක් හරි හරියට කරන්නට උත්සාහවත් වෙනවා. මෙතෙක් කාලයක් මම පන්සිල් රැක්කනම් ඒ පන්සිල් පද හරියටම මම රැක්කද යම් යම් තැන පළදුනාද අද මේ ලැබෙන සම්බුද්ධත්ව ජයන්තියත් එක්කලා පිළිවෙතින් පෙළ ගැසෙන්නට මට පුළුවන්ද ඒ සිල් පදවල දුබලතා ඇතිනේ කොතනද කියලා හඳුනාගෙන කටයුතු කරන්න. ප්‍රාණඝාතයෙන් මම හරියටම වැළකුණාද නැද්ද? පුංචි පුංචි දුබලතා ඇති වුණා නම් මම අද ඉඳලා හරියට වලකින්නට උත්සාහ කරනවා. මම සොරකමින් අවංකවම වැළකුණාද නැද්ද? පුංචි පුංචි දුබලකම් ඇති වුණා නම් මම අද ඉඳලා ඒබඳු දුර්වලතා ඇති නොවි හරියට රැකෙන්නට උත්සාහ කරපො. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කුසල් දහම් උපදවන්නට සිතුවිල්ලක් ඉපදවීමම ශ්‍රේෂ්ඨයි. අන්න ඒ අදිෂ්ඨානය අද Tamanට ඇති කරගන්නට පුළුවන් නම් ඉදිරි කාලය ටිකක් විපත් බහුල කාලයක් ඒ බහුල විපත්වලදී රෝග පීඩාවලදී Tamanට පැමිණෙන හානිය අනුන්ට පැමිණෙන හානිය වළක්වාගෙන Tamanටත් අනුන්ටත් යහපත කරන්නට Tamanගේ ප්‍රතිපත්තිමය ශක්තිය භාවිත කළ මනස Tamanට යොදා ගන්නට පුළුවන් විශේෂයෙන් හෙට උදෑසනත් අපි ඒබඳු සත්‍යක්‍රියාවක් කරනවා මේ හැමදෙනාටමත් මේ ධර්ම දේශනාව නිම වෙද්දී අපි මෙත් සිතින් ආරාධනා කරනවා ඒකත් තම තමන් ඉන්නා තැනක ඉඳලා සම්බන්ධ වෙන්නට කියලා ලංකාවේ පමණක් නෙමෙයි ලෝකයේ පුරාම ජනතාව දැනුවත් කරලා දසලක්ෂ ගණනෙන් හෙට උදෑසන 9යි 10 ඉඳලා 9යි 20 වෙනකන් විශේෂ සත්‍යක්‍රියාවකට යොමු වෙනවා හැමෝටම තම තමන් ඉන්න තැනක ඉඳලා සම්බන්ධ වෙන්නට පුළුවන් කල යුත්තේ ඔය මුලින් කිව්ව ආකාරයට ඇත්තටම සිදුවුණු දෙයක් තමන් ලැබපු අත්දැකීමක් අවංකව සිහි කරන්නට පුළුවන් දෙයක් කල්ැතුව සිහි කරගන්න. මෙන්න මේ පාප කර්මෙන් නම් හරියට වැළකුණා. මෙන්න මේ කුසලයෙන්ම අවංකව සිද්ධ කළා. මෙන්න මේ ප්‍රතිපත්තියෙන් නම් හරියට පිළිපිටියා. අවංකව සිහි කරගන්න පුළුවන් යමක් කල්ැතුව සිහි කරගන්න. සිහි කරගෙන හෙට උදෑසන 9යි 10ට විහාරස්ථානයේ හරි නිවසේ හරි Taman ඉන්න තැනක පහසුවෙන් වාඩි වෙලා මෙන්න මේ කුසලය මම සිදු කළ බව සත්‍යයි මේ ප්‍රතිපත්තිය මම පුරපු බව සත්‍යයි මෙන්න මේ පාප කර්මෙන් වැළකුණු බව සත්‍යයි මේ සත්‍ය බලයෙන් මේ කුසල බලයෙන් ඉදිරියේ ලොවට පැමිණෙන විපත් වැළකීලා සියලු දෙනාගේ ජීවිත සුරක්ෂිත වේවා කියන අදිෂ්ඨානය විනාඩි 10ක් පමණ කරන්න. අපි නිතරම කියන දෙයක් වතුර බිඳුව බිඳුව දැම්මට ගිනි කඳක් නිවන්නට බෑ. නමුත් ඒ වතුර බිඳුව සියල්ල එකතු කරලා එකවල හරන්නට පුළුවන් නම් මහ ගිනි කඳක් වුණත් නිවන්නට පුළුවන්. අන්නේ න්‍යාය පදනම් කරගෙන ලෝකයේ පුරා වෙතන දසලක්ෂ ගණනින් ජනතාව එකම මොහොතක තම තමන්ගේ වැඩූ සිත සත්පුරුෂ මනස අවදි කරලා කරන මේ અභයදානමය මහා සත්‍යක්‍රියාවට හෙට උදෑසන 9යි 10 ඉඳලා 9යි 20 වෙනකන් සම්බන්ධ වෙලා තමන්ටත් අනුන්ටත් පැමිණෙන විපත් වළකාගෙන සියලු දෙනාගේ ජීවිත සුරක්ෂිත කරන්න කරන උත්සාහයට පින්තුණුත් මනසින් දායක වෙන හැටියට මෙත් සිතින් අපි ආරාධනා කරනවා. ඔය විදිහට පුහුණු කරන්නා වූ මනස අනුන්ටත් සමන්ටත් යහපත පිණිස යොදවන්නට පුළුවන්. හැබැයි හිත උදෑසන කරන කාර්ය ලෝකයේ යහපත පිණිස කරන දෙයක් නිසා ඒ අතරේ Tamanගේ පෞද්ගලික දේවල් ඒ මොහොතේ හිතන්නත් එපා. මගේ මේ රෝගය සුව වෙන්න මගේ ඥාතියට යහපත වෙන්න කියන එක මේ වෙලාවේ හිතන්නට එපා. මේ වෙලාව වෙන් කරලා තියෙන්නේ ලෝකයේ යහපත වෙනුවෙන් ඒ ලෝකයේ යහපත වෙනුවෙන්ම වෙන් කරලා ඉන්නලතුරු අදිස්ථාන කරගන්න පුළුවන් අන්නයේ යහපත වෙනුවෙන් මම මෙබඳු සත්‍යක්‍රියාවක් කළා ඒ සත්‍යයේ බලයෙන් සමන්කත් මේ යහපත වේවා කියලා අවශ්‍ය නම් අදිස්ථාන කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි වැඩූ සිත භාවිතා කළ සිත මේ ලෝකයේ මහත් වූ අර්ථයක් ගෙන දෙනවා අන් කිසිවක් මම මේ ලෝකේ දකින්නේ නැහැ පුහුණු කළ සිත තරම් සත්‍යයට සැපගෙන දෙන කාරණයක් ඒ නිසා වැඩූ සිත හරියට Tamanta හඳුනාගෙන භාවිතා කරන්නට පුළුවන් නම් පැමිණෙන සියලු බාධක මැඩගෙන විපත් වලකාගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ස්ථාවරව පිහිටා සිටින්නට 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන ආරම්භ කරන්නා වූ මේ ප්‍රතිපත්ති මාර්ගයේ අඛණ්ඩව පවත්වාගෙන යන්නට හැම දිනාටම ශක්තිය ලැබෙනවා. ඒ සඳහා සියලු දෙනාට කාය ශක්තිය, චිත්ත ශක්තිය, ඥාන ශක්තිය අවදි වේවා. මේ අරඹන්නා වූ ප්‍රතිපත්ති මාර්ගය ජීවිතාන්තයේ නිර්වාණ සාන්තිය ලබන තෙක් අඛණ්ඩව පවත්වන්නට හැම දිනාටම සවිය බලය ඥාන ශක්තිය වර්ධනය වේවා කියලා නැවත නැවතත් ආශිර්වාද කරනවා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් අපි හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා ආකාසත්තා චුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සුපින්වත්නි බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ඒ වගේම ඊට සමගාමී බෞද්ධ වර්ධනය නාලිකාව ඔස්සේ ඔබ ශ්‍රවණය කළ ධර්ම දේශනා පැවතුම් දේශකයන්ෝ